අන්න වගේ එකක් දීලා තියෙනවා. මේක කියන්නේ දුරක් කියන එක. ඒක සත්‍යයේ කියනවා. ඒක විචාර සමාධිය. අනිත් කීයද? අනිත් කීයේ ආවහනේ කියන්නේ එකක් නේ. අර තමයි සංකාරයේ ජීවිතයේ තුල අවශ්‍ය ශක්තිය සමාන බුද්ධිය සඳහා සම්නිධාන වෙලා තියෙන සත්‍යය දුක් අයින් කරන බුද්ධයාගේ අයි ජීවිතයේ ජීවිත ඉඳනකොට අයි වෙන හැටි තමයි අවසානයේ අපි ජීවිතේ ඒක ප්‍රවාහන නිවර ක්‍රියාත්මක වෙනවා කියලා අපි කතා කරන්නේ. දැන් අපි එළඹෙන්න කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ටිකක් කියනවා නේද? ඔක්කොම කියන්නේ ඒ විද්‍යාවක කියක් නාමයේ ශක්තිය කියන මේ දෙක ගැන කතා කරනවා. ඒ විඥාන ශක්තිය කියලා කියලා විකල්ප කියන කාර්යයක් වරුම විඥාන ශක්තියදී යම් කිසි කාන්දරකින් කම්පණය කරන්නේ සංකල්පය තමයි විඤ්ඤාණය. මේ විඤ්ඤාණය විඤ්ඤාණය කියන්නේ ඊකාරණය. නැත්නම් විඤ්ඤාණ කාමය මේ කාරණයයි. ඊ අන්තමේ මේ කාරණය යම් වෙලාවක සම්පූර්ණ වුණා. ඒක කියන විඤ්ඤාණය. එතකොට අපි ජීවිතේ බුද්ධිය සඳහා හේතු වන ආන්දන් සත්‍යම රාජ්‍යයක් කියලා. යම් යම් දේ අසුර දර්ශනය වෙනවා. අපි අර මේ ධර්මයේදී හැඳින්ම වතු කරගත්තා අම්පරිය නිසා විඳා වෙලා ඒ ලෞකික කරගත්ත කාමය ආදරය යනවා ඒ ජීවිත ආශ්‍රය කරගෙන දුර දුර නැගි. අන්තිම දෙයක නැතුව ගන්නත් ඒ නැතුව ගන්නත්යේ කියන මට්ටම ආය කොහෙන්ද ඒ නැතුණු බැරි තත්ත්වයේ කියන ආන්දමේ වේගය වර්ධනය වෙන ඒ සමරද වර්ධනය වෙන තත්ත්වය තත්ත්වයේ කාන්න වලට කිසිත් කෙනෙක් එහෙම නැත්නම් මේකෙන් බලවත් වෙන්නේ ඇයි සමස්තය කියන්නේ බෑ දැන් අර කාන්දම ළඟින්ද ඒව හදලා තියෙනවා මේ සෑහෙන රොක්කිරිය ඉතින් ඒ රොක්කිරිය රොක්කිරිය කියන්නම පුළුවන් තරම් දුන්නා. මේ රැජිස්ට් කරන්නේ නැති එක අර විසම අදහස් අපිට. මේ විසම අදහසෙන්නේ මොකද? අර අර කානුන් අර නැදීනේ දෙන ගාහය දිවා ගන්න අර වැරදි වැඩ කරන්නේ කියලා. දැන් හිතනවා මේ වැඩේ කරපුවා මේ දිවි. ඒ තමයි අපි මොහොතේ කියලා කියන්නේ මේ නිලෑ මේක ඇත්ත. එලාගේ මේක නවා මේක නතර කරගන්න විද්‍යාව අනුග්‍රහය කියන්නේ. කොහොමද දැනෙන්නේ? ඒ විස්තරයක් මම විස්තර කරනවා. එතකොට මේ විස්තරයේදී සකස් වෙන අර විඥානයට අවශ්‍ය ධර්ම සකස් වීමේදී ඒ කාරණා වැඩි වෙන්නේ තමයි අර පෙන්වන්න විඥානේ අදිනකොට නාම රූප නැති වෙනවා. නාම රූපයන් විඥානයන් දෙක එකට ලැබෙන කීයකද ඒකාන්තව නැති වෙනකොට දැනෙන්න දෙයක් නැහැ. ඒක හරියට වෙන්නේ. හ්ම්. අර නාම රූප නාමයේ අපි වෙනම සිද්ධියක් ඒකක් එක්ක අපි සම්බන්ධ වෙනවා සම්බන්ධ කරලා ඉතින් සම්බන්ධකම් දෙවයි නැත්තේ. මොකක් සම්බන්ධනේ? අර විඥාන ශක්තිය ඒ කාන්දම අවදින අවදම අවදි වූ කාන්දම නිමිත්තට දැනෙනවා. නැරිලොත් එක්කම ඒ ඉරියව්වේදී ඉතම අර පරමාණු දුකන සිත් පහළ වෙනවා. ඉතින් අපි මේ සිත් පහළ වීම ඒ ආකාරයට සිද්ධ වෙනවා. එතකොට මෙතන ඊළඟ ප්‍රශ්නේ මේකෙන් තේරෙනවා මම ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කියලා දෙන්නේ අනිත්‍යයට යනවා. එතකොට මේ යම් ඔය විස්තරයට අනුව විස්තර ධර්ම පිළිපදින පුද්ගලයා අර එක එක ආකාරවල මට්ටම් දුක වේදනස් මට්ටම් ගැදෙනවා අර ශක්තිය වඩින්න අර කාම ශක්තිය සාන්දම් අදින් අදින් ඒ කිසිම නැගෙන මහා හැමතිස්සෙම නිදහස් අයිතිවාසිකම තියෙනවා ඒ විග්‍රහයේ එක්තරා සීමාවක් තමයි අර ප්‍රමාණවලයි කියලා අපහසු. මේ එක සමානිතයි. ඒකයි තම දරුණු හත්ක එක්ක ටික ගලපන. ඒ දුක් ලබා දීම සඳහා ක්‍රියා කරපු ශක්ති කාන්තම් කාන්තම් ඒකට කාන්තම් ප්‍රමාණිතාව කාන්තම් පහේ පහේම ප්‍රව. ඔය කාන්තම් පහේ රූප ශබ්දාදී ආනන්දම් වශයෙන් තවන අර කිව්ව දුක් වීමද කියන සීමා නැත්නම් ප්‍රමා. මේ පහිනම දුක් වීම කියන අද දුක් වීම කියන මත්තම පහිනම කැදෙනවා. හැදෙනවා හැදෙන්නේ ඒ මේ අවස්ථාවල පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් අර අභියෝගී භාවිත කරන නිසා අභියෝගී දුක්. සෝතාපට්ටි කියන පස්සේ සිතේ ජීවිතේ විකාශයෙන් විකාශ වෙන්නේ එයා මොනෝ වර්ගයකවත් මේ මිනිස්සු සාමාන්‍ය සමාජයේ ඉන්දියාන මිනිස්සුන්ගේ ඉන්දියාන වර්ගයේ දැක්වෙනවා. එයා වන් විද්‍යා බලලා නිකන් විස්සක් දෙන්නේ එයාට මොනෝ අපි සමාජයේ කතා කරන දේ කියන්නේ. එයා කියන්නේ සාමාන්‍ය පිටක් පහළ විචාම ඒ සිිතේ පවතින සමායත් එක්ක සාධි ආනකත්වයේ නිසා ආවරාද යපාන කියලා කෙනෙක් ඉඳලා තියෙන දේ නුඹලයි එන්නේ වැලිකයි ඒ ආවරණයදී ඉරන් දෙය දරන්නේ නැත්නම් එන්නේ කොහොමද ඒ කියන්නේ දුකයි ඒ නැත්නම් අර දුරේ ඔකහලද නැරෙන්නේ මේ දුක්ඛය නා ඒක ඒක ඒක ඒක තමන්ගේ හිතේ ඇති ඉති ප්‍රාප්ත අපි ඒක නෙවෙයි. ඒක නිවැරදි ආනන්ද සාම චේතන සම්පේ දැනස්ත අරකසේ ඉඳගන්නකොට ඒක අමරණය සිද්ධ වෙනවා චේතන නැත්නම් බුදු මේ තමයි දුන්නේ චේතන සම්පේ කහරෙත් කිදුනේ නේද අපි මොනවාද බුදු කියන්නේ මේ මහා දුරාණු සාරකතාවල ගුණය බැරි කිව්වා පරිදි මේ ඉන්නේ තරංගයන් ටිකක් බලන්න ඕනේ. ඒකත් එක්ක. අන්න සම්පූර්ණ වෙච්ච එක නෙමෙයි. ඒකත් දෙන්නේ. ඒ අන්තරේ ගොඩනැගෙන්නේ ජීවිතේ you. you.

දෙක වික්ක සම්මුතිය කියන දෙන්නේ. අවස්ථාව දෙක ඇති වෙන මේ බුද්ධිය බුද්ධියලා කියන සම්පූර්ණ කප්පිය. මම ප්‍රශ්නේ කරේ නේද? විඥාන පස්සා නාම රූපං හේතුන් කියලා. විඥානයේ අසු නාම රූපස්මිත සුඛයෙන් රූප වේදනා සංඛාර සංඛාර විඥාන කියන විඥාන වල කලින් රූප රූප වේදනා සංඥා සහ විඥාන. විඥානයේ කලින් රූප දෙකයි. සංඛාරකත්‍ය විඥාන විඥාන කත්‍ය නාම රූපයන් කියන්නේ. ආ ඒකද.